බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ගරුතර ස්වාමීන් වහන්ස නිදන්නන් අතර නොදිනන් නොදිනන්නේ කවුද හා නිදන්නන් අතර නිදන්නේ කවුද කියන මේ දේවිතාවියගේ ප්‍රශ්නය පහදා දෙන මෙන් ඉල්ලා සිටිනේ බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන පස් දෙනෙක් නිදිනකොට පස් දෙනෙක් අවදි වෙනවා ඒ පස් දෙනා නිදිනකොට තව පස් දෙනෙක් අනිත් පස් දෙනා අවදි. එතකොට මේ කවුරුන්ද මේ පස් දෙනා කියලා කියන්නේ කියලා බුදුහාමුදුරු ඊළඟට පැහැදිලි කරනවා. පංච නීවරණ සහ පංච ඉන්ද්‍රිය ධර්ම. ତර පංචේන්ද්‍රිය කියලා කියන්නේ අසකනනාසෙ නෙමෙයි. මෙතන පංචේන්ද්‍රිය කියලා කියන්නේ නිර්වාණගාමිනී මාර්ගයට නාම රූප ධර්ම මෙහෙයවීමේ කර්තව්‍ය කරන ඉන්ද්‍රිය ධර්ම. ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට යම් මොහතක එතකොට පංච නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. එතකොට මේ පංච නීවරණ ධර්ම යම් සිතක අවදි වුණොත් පංච නීවරණ මේ එකට අවදි වෙන්නේ නැහැ. කාමච්ඡන්දය, ව්‍යාපාදය එක සිතක හටගන්නේ නැහැ. නමුත් යම් යම් සිතක විටින් විට මේ පංච නීවරණ ධර්ම නම් බලගැන් වෙන්නේ එතන ඉන්ද්‍රිය ධර්ම වලට ඉඩක් නැහැ. එතන සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥා මේවා එතකොට නිලීන වෙනවා, යටපත් වෙනවා, සැඟවි යනවා. ඒවා නිදි ගන්නවා. එතකොට ඇයි ඒක නිදි ගන්නවා කියලා කියන්නේ? ඒකේ මූලය තියෙනවා. සද්ධා මූලය එතනත්තා තුල තියෙනවා. නමුත් සද්ධාව අවදි වෙන්නේ නැහැ. ඒක යටපත් වෙනවා. ප්‍රඥා මූලය එතනත්තා තුල තියෙනවා. හැබැයි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒකයි නිදා ගන්නවා කියලා. එතකොට පංච නීවරණ අවදි වෙනකොට පංච ඉන්ද්‍රිය පංච බල නිදා ගන්න. පංච ඉන්ද්‍රිය ධර්ම අවදි වෙනකොට පංච නීවරණ නිදා ගන්න. ඒකෝ නීවරණ නිදා ගන්නවා කියන්නේ ඒ නීවරණ ධර්ම අහෝසි කරලා නෙමෙයි. ඒවා මූලයන් තියෙනවා. කාමච්ඡන්දේ පිළිබඳ මූලය, ව්‍යාපාදේ පිළිබඳ පටික මූලය. මේවා තියෙනවා. හැබැයි తాවකාලිකව ඒ හිතේ ඉඩක් නැහැ ඒකට. එතකොට ඒක යටපත් වෙනවා. යන්නේ විදිහට පස් දෙනෙක් අවදි වෙනකොට පස් දෙනෙක් නිදනවා ඒ පස් දෙනා අවදි වෙනකොට අර පස් දෙනා නිදනවා කියලා පංච නීවරණ සහ පංච ඉන්ද්‍රිය ධර්ම ගැනයි බුදුහාමුදුරේ තන්දි පැහැදිලි කරන්නේ. ඇත්තටම දැන් ඔය దేవතාවෝ බ්‍රහ්මයෝ ඉටින් විට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ යම් යම් ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ පෙර බුදවරු දේශනා කළ කාරණා කාලයාගේ ඇවෑමෙන් පරම්පරාවෙන් ඇවිල්ලා හරි නැත්නම් එකම දේවාත්මය තුල ඒගොල්ලෝ කලින් බුදුරයන් දැකලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා එතකොට මේ මාර්ගඵල වලටපත් වෙලා නැහැ මාර්ගඵල වලටපත් වුණා නම් ඒ ශාසනය තුල අහෝසි වෙනවනේ එතකොට මාර්ගඵල වලටපත් වෙලා නැහැ ඒ ශාසන කීපයක බුදුරු දැකලා තියෙනවා දහම් කරුණු අහලා තියෙනවා හැබැයි ඇහුවට ඒගොල්ලන්ට සමහර වෙලාවට යහපුවා අහපු විදිහටම මතකත් නැහැ සමහර ඒවා මතක තියෙනවා මතක තිබුණා වුණාට බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදින් විමසනවා මතක නැත්තම් Tamange මතකය අලුත් කරගන්න මතක තියෙනවා නම් අන් අයට යහපතක් කරන්න දැන් ඔය භද්දේකරත්ත සූත්‍රය එහෙම දැක්වෙන්නේ ඒ භද්දේකරත්ත භික්ෂුව පිළිබඳව කරුණු ඔබ වහන්සේලා අහලා නැද්ද ගිහින් අහගන්න බුදුහාමුදුරන් මෙහෙම ඇවිල්ලා අර භික්ෂුන් වහන්සේලාට දේවතාව මතක් කරලා තියෙනවා ගිහින් අහන්න බුදුහාමරන්ගෙන් අහගන්න මෙන්න මේවා ධර්මයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න, ඒක පුහුණු කරන්න. එතකොට අරහාමුදුර ඇවිල්ලා මේ దేవතාවෙක් මට මෙන්න මෙහෙම කිව්වා ස්වාමීනි මොකද්ද මේ බද්දේ කරත්ත කාරණා කියන්නේ. ඒක බුදුහාමුදුරෙක් පැහැදිලි කරලා දෙනවා. අන්න ඒ වගේ පෙර බුදුවරුන්ගෙන් අහපු කාරණා තමන්ට හරියට පැහැදිලි මතකයක් වැටහීමක් නැත්නම් තමන්ට ඒක විවරණය කරගන්න. එහෙම නැත්නම් අනිත් අයට යහපත කරන්න. එහෙම නැත්නම් දෙකම සඳහා දේව් බඹුන් විටින් විට ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් විමසලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒක බොහොම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මටත් බොහොම පැහැදිලි අවසරයි.